අවසරයි ස්වාමීන් වහන්ස මෙහෙම අහලා තියෙනවා. නාම රූප ධර්මයන් අනිත්‍යතාවයට පත්වීම ධර්මතාවයක් බව අපි දන්නවා. නමුත් අපි සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණය දකින්න උත්සාහ කරන විට අප සිදු කරන්නේ එම පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නිරෝධ වන බව අපේ సంతානෙහි ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ධර්ම උත්සාහයක්ද මොකද මේ ගැන අප මනසකාර නොකළොත් ඒ ගැන අපට හරි අවබෝධයක් ලැබෙන්නේ නැති බැවි. ඔව් ඇත්තටම දැන් නැවත නැවත අනිත්‍ය දකිමින් අපි දැන් ඒ කියන්නේ පොතක ඉගෙනගත්තු විදිහට අනිත්‍ය දැක්කයි කියලා වාක්‍යයක් කියවලා අනිත්‍ය මෙනෙහි කරන්න උත්සාහ කළා කියලා මේ කියන අවබෝධය එන්නේ නැහැ. ඒ අවබෝධයෙන් මතු කරගන්න අපි සතියෙන් සහ සම්පජඤ්ඤයෙන් මේ නාම රූප ධර්මයන්ගේ බිඳීම අපි අවබෝධ කරන්නට ඕනේ. ඉතින් එක් එක් නාම ධර්මයන් බින්දෙන හැටි අපිට ස්පර්ශ කරන්න පහසු නෑ. හැබැයි රූප ධර්මයන්ගේ බින්දීම අපිට යම් ප්‍රමාණයකට අරමුණු කරන්න පුළුවන්. නාම ධර්මත් යම් සමෝහයක බින්දීම අපිට අරමුණු කරන්න පුළුවන්. එතකොට එහෙම නැවත නැවත සති සම්පජඤ්ඤයේ මේ මේ අනිත්‍ය ලක්ෂණය ස්පර්ශ කරන්න ස්පර්ශ කරන්න තමයි අපිට වටහා ගන්න පුළුවන් වෙන්නේ මෙතන කිසිවක්ම ඉතිරි නොවි බින්දී යනවායි කියන්නේ. ඉතින් ඒක ඒ වගේ සූක්ෂම காரணා අපිට ප්‍රත්‍යක්ෂ වෙන්න බොහෝ කාලයක් යන්න පුළුවන්. ඒ බඳු තැන්වලදී අපි ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි ගෞරවය, සද්ධාව මූලික කොටගෙන තමයි ඒ ආකාරයෙන් දේවල් දිහා බලන්න සිතන්න උත්සාහ කළ යුත්තේ. ඒක අපිට ප්‍රත්‍යක්ෂ වෙන්න කලක් ගත වෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රත්‍යක්ෂ වෙන අවස්ථාව වෙනකොට තමයි අපි සෝවාන් ඵලයටවත් අවම වශයෙන්පත් වෙන්නේ. එතකන් අපි සද්ධාව මත පිහිටලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයෙන් මේ ධර්ම දිහා බලන්න උත්සාහ කිරීම තමයි අපිට කරන්න පුළුවන් වෙන්නේ.